ආයුබෝවන්. අද අපි ඇත්තටම ගැඹුරට යන්නයි සූදානම් වෙන්නේ. බුදුදහමේ තියෙන හරිම සුවිශේෂී දේශනාවක් විමාංශක සූත්‍රය ගැන කතා කරන්න. ඔව්. විමාංශක සූත්‍රය. මේකෙදි සාකච්ඡා වෙන ප්‍රධානම කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අර කෙනෙක් ඉන්නවා එයාට අනිත් අයගේ හිත කියවන්න බෑ. ඒ කියන්නේ පරසිට දැනීමේ හැකියාවක් නැහැ. හ්ම් හ්ම්. හැබැයි එයාට නුවණ තියෙනවා. කල්පනා කරන්න පුළුවන්, විමසන්න පුළුවන්. හරි. එහෙම කෙනෙක් කොහොමද හරියටම තීරණය කරන්නේ යම් ශාස්ත්‍රූවරයෙක් මේ සූත්‍රය හැටියට ගත්තොත් තථාගතයන් වහන්සේම ඇත්තටම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලාද නැද්ද කියලා. ආ ඒක නම් ඇත්තටම හිතන්න ඕනේ ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලාවට අපි ශාස්ත්‍රවරුන්ව පිළිගන්නේ එක්ක අහලා තියෙන දේවල් වලින් නැත්තම් හාස්කම් වගේ දේවල් වලින්නේ. හරියටම මේ සූත්‍රය ඒකට වෙනස්ම මාර්ගයක් පෙන්නනවා. නුවණින් විමසන මාර්ගයක්. එතකොට මේ දේශනාව සිද්ධ වෙන්නේ කොහෙදිද? කවුද මේ කතාව පටන් ගන්නෙ? මේක සිද්ධ වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ අර අනේපිටි සිටුතුමාගේ ආරාමේ. හ්ම් හ්ම් හ්ම්. භාග්‍යවතුන් වහන්සේම තමයි භික්ෂුන් අමතල මේ අධ්‍යාස මතු කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවම කියනවා මංගන හොයලා බලන්න. කියලා. ඔව් ඒ වගේ දෙයක් උන්වහන්සේම පෙන්වා දෙනවා. අර මම කිව්වා වගේ පරසිද්ධිමි ඥානේ නැති ඒත් විමංශන ශක්තිය තියෙන භික්ෂුවෙක් තමන් වහන්සේව, එචනි තථාගතයන් වහන්සේව කරුණු දෙකක් ඔස්සේ පරීක්ෂා කරන්න ඕනි කියලා. ආ. එහෙමද? මොනවද කරුණු දෙක? භික්ෂූන් මොකද කිව්වේ ඒ වෙලාවේ? කරුණු දෙක තමයි ඇසින් දකින දේ චක්කසෝත විඤ්ඤය ධම්මා කියලාත් කියනවා සහ කනින් ඇහෙන දේ. හරි. මේ මාර්ග දෙකෙන් බනන්න ඕනෙලු තථාගතයන් වහන්සේ තුල කිලිටි දේවල්, ඒ කියන්නේ කෙලෙස් එහෙම තියෙනවද කියලා. භික්ෂූන් ටිකක් පුදුම වෙන්න ඇති නේද? සමහර විට. හැබැයි උන්වහන්සේලා බොහොම ගෞරවයෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. උන්වහන්සේලා කියනවා ස්වාමිනී අපේ ධර්මයේ මුල ඔබ වහන්සේමයි. නායකයා ඔබ වහන්සේ. පිලිසරණත් ඔබ වහන්සේමයි. ඉතින් මේ කාරණය ගැන අපි කොහොමද ඔබ වහන්සේම අපිට ඒක පැහැදිලි කරලා දෙන්න කියලා. හරිම ගෞරවණීය ඉල්ලීමක්. විස්තර කරන්නම් කියලා. එතකොට මේ විමර්ශනයේ පළවෙනිම පියවර මොකක්ද? අර කිලිටි දේවන් හොයන එකද? ඔව්. පළවෙනියටම බලන්න ඕනේ ඇසට පේන දේවල් වලින් හරි කනට ඇහෙන දේවල් වලින් හරි තථාගතයන් වහන්සේ තුල අර සංකිලිට්ට ධම්මා කියලා කියන. ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ වගේ කෙලෙස් මුල් කරගත්තු කිලිටි ස්වභාවයන් තියනවද කියලා. ම්ම්. ඒක කොහොමද කරන්නේ? නිකම් බලාගෙන ඉඳලාද? ඔව් නිරීක්ෂණීය තමයි උන්වහන්සේගේ හැසිරීම, දේශනා කරන විදිහ, අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරන විදිහ මේ හැමදේම දිහා අවධානයෙන් බලනවා, කල්පනා කරනවා. ඉතින් මොකක්ද නිගමනය? විමර්ශනය කරන භික්ෂුව අවසානයේ තේරුම් ගන්නවා නෑ. එහෙම කිලිටි ස්වභාවයන් නම් තථාගතයන් වහන්සේ තුල දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඒක පාලියෙන් කියන්නේ නතේ තථාගතස්ස සංවිජන්ති ටි කියලා. හරි. එතකොට පළවෙනි පියවර සමත්. කිලිටි දේවල් නැහැ. එතන නිවරද? නෑ නෑ එතන නිවර නෑ. තව පියවර තියෙනවා. ආහා. ඊළඟට බලනවා හරි සම්පූර්ණයෙන් කිලිටි දේවල් නැහැ. ඒත් සමහර වෙලාවට තියෙන්න පුළුවන් සම්පූර්ණයෙන් පිරිසිදුත් නැති සම්පූර්ණයෙන් කිලිටුත් නැති අර දෙකේ මැද වගේ ස්වභාවයන්. ඒ කියන්නේ අර මිශ්‍ර වගේ. ඔව් වීති මෙසා ධම්මා කියන්නේ වට කලින් කයට මතුවෙන්න පුළුවන් පිරිසිදුයි කිලිටි මිශ්‍ර වෙච්ච ස්වභාවයන් තථාගතයන් වහන්සේ තුල තියෙනවද කියලා බලනවා. ඒත් අර වගේමයි ඇසින් සහ කනින් තමයි නිරීක්ෂණය කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිපලය. ඒකේ ප්‍රතිපලයත් අර වගේමයි එහෙම මිශ්‍ර ස්වභාවයන්නුත් උන්වහන්සේ තුල දකින්න ලැබෙන්නේ නෑ කියන එක තහවුරු වෙනවා. නැති තථාගතස්ස සංවිජ්ජන්තිකේ හරි පුදුමයි. එතකොට කිලිටිත් නෑ, මිශ්‍ර දෙත් නෑ. එහෙනම් ඊළඟට මොකද්ද බලන්නේ? පිරිසිදු දේවල් විතරද? හරියටම. ඊළඟ පියවර තමයි වෝ දාතා ධම්මා ගැන හොයන්න එක. ඒ කියන්නේ ඊ타ම පිරිසිදු ස්වභාවයන් පාරිශුද්ධ කුසල ධර්ම තථාගතයන් වහන්සේ තුල තියෙනවද කියලා බලන එක. එතකොට මොකද වෙන්නේ? ආ, එතනදී තමයි විමර්ශක භික්ෂුවට පැහැදිලිවම දකින්න ලැබෙන්නේ ඔව් තථාගතයන් වහන්සේ තුල නම් මේ වගේ ඊටාම පිරිසුදු පාරිශුද්ධ ස්වභාවයන් තියෙනවා කියලා ඒක තමයි සංවිජ්ජන්ති තේ තථාගත සාති කියන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පියවරේදී තහවුරු වෙනවා උන්වහන්සේ තුල පාරිශුද්ධ බවක් තියෙනවා කියලා. ඔව්. ඒත් මට හිතෙනවා තව ප්‍රශ්න තියෙන්න ඇති නේද? නිකම්ම පිරිසුදුයි කිව්වට මදි වගේ. අනිවාර්යයෙන්ම නුවණින් විමසන කෙනා එතනින් නවතින්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ එනවා. මොකද? හරි. මේ පාරිශුද්ධ කුසල දහම් තියෙනවා. ඒත් මේවා උන්වහන්සේ තුල කොච්චර කල්ින්දරද තියෙන්නේ. මේක ගොඩක් කාලයක් තිස්සේ ස්ථාවරව තියෙන දෙයක්ද? දීගරත්තං සමාපන්නෝ. එහෙම නැතුව මේ ළඟදී ඇතිවෙච්ච සමහර විට తాවකාලික දෙයක්ද? ඊතර සමාපන්නෝ. ආ ඒත් බලනවා. ඒ කියන්නේ ඒ පිරිසිදුකමේ ස්ථාවරත්වයේ ගැඹුර ගැන හොයනවා. අවු එහෙම විමසනකොට තේරුම් යනවා මේක මෑතකදී ඇති වුණ දෙයක් නෙවෙයි. උන්වහන්සේ බොහෝම කාලයක ඉඳලම මේ පාරිශුද්ධ කුසල් දහම් වලින් යුක්තයි කියලා. හරි ඒකත් හරි වැදගත් නිරීක්ෂණයක්. එතකොට දැන් කාලයක් තිස්සේ පිරිසිදු වෙ ඉන්නවා කියලා තහවුරු වුණා. තව මොනවද බලන්නේ? තව බලනවා ඊළඟට හිතනවා හරි උන්වහන්සේ දැන් හරිම ප්‍රසිද්ධයිනේ ඤත්තජ්ජාපන්නෝ. ගොඩක් කීර්තියකුත් අසත්පත්වෝ තියෙනවා. ඔව්. බුදු කෙනෙකු නම එම වෙනවනේ. ඔව්. ඉතින් මේ ප්‍රසිද්ධිය, කීර්තිය, ලාභ සත්කාර ලැබෙන නිසා උන්වහන්සේ තුල යම් පිරිහීමක් ආදෙනවා වෙලා තියෙනවාද? ඒකද මේ බාහිර දේවල් නිසා අර කලින් තිබුණු පාරිශුද්ධ බව අඩු වෙලාද? එහෙම දෙයක් නිරීක්ෂණය වෙනවද කියලා බලනවා. ඒක ඒක ඇත්තටම හිතන්න ඕනේ දෙයක්. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට බලය ලැබෙනකොට වෙනස් වෙන්න පුළුවන්නේ. හරියටම බුදුන් වහන්සේම දේශනාවේදී අතුරු කතාවක් විදියට ඒක පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා සමහර ශ්‍රාවකයෝ ඉන්නවා ටිකක් ප්‍රසිද්ධ වුණාම ලාභ සත්කාර ලැබෙන්න ගත්තම එයාලගේ අර මුنين තිබුණු ಗುಣධර්ම පිරෙහෙන්න ඉඩ තියෙනවා කියලා. හ්ම්. හැබැයි විමර්ශක භික්ෂුව තථාගතයන් වහන්සේ දිහා බලලා තේරුම් ගන්නවා නෑ. උන්වහන්සේ කොච්චර ප්‍රසිද්ධ වුණත් කීර්තිමත් වුණත් ඒ නිසා කිසිම පිරිහීමක් වෙලා නැහැ කියලා. නාසීදේකච්චේ ආදීනවා සංවිජ්ජන්තිති. ඒ බාහිර සාධකවලට උන්වහන්සේගේ අභ්‍යන්තර පාරිශුද්ධතාවය වෙනස් කරන්න බෑ කියන එක. ඕ ඒ වගේ අදහසක්. හරි. එතකොට තව එක කාරණයක් මට මතකුණා අර කාම වස්තුන්ගෙන් වෙන් වෙලා ඉන්න එක. ඒකත් මේකට සම්බන්ධයි නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි ඊළඟට විමසන කාරණේ. ඒ කොහොමද? විමර්ශකයා බලනවා හරි උන්වහන්සේ කාමෙන් වෙන් වෙලා ඉන්නවා. කියන්නේ රාගික දේවන් වලින් ඈත් වෙලා. හැබැයි ඒකට හේතුව මොකද? උනාන්සේ හිම ඉන්නේ මොකක් හරි බයද? බය උපරතෝ. සමහර විට සමාජ සම්මත නිසාද, එහෙම බයක් නිසාද මේ වැලකීම? ආ, එහෙම නැත්නම්? එහෙම නැත්නම් උන්වහන්සේ ඉන්නේ බියෙන් තොරවමද? අභය උපරතෝ. ඒ කියන්නේ රාගය කියන දේ මුලින්ම උපුටලා දාලා ඒක ෂය කරලා කෙයා රාගස්සා ඒ නිසාම ඇතිවෙච්ච ස්වභාවික වීතරාගී බව වීතරාගත්තා නිසාද මේ කාමයෙන් වෙන්වීම හරිම ගැඹුරුයි මොකක්ද එතන නිගමනේ ඒක තමයි විතරාගී භවයේ ස්වභාවය. මේක ඇත්තටම පියවරෙන් පියවර යන හරීම තර්කානුකූල විමර්ශනයක් වරේ. ඔව් ඒක එහෙමයි. දැන් මේ භික්ෂුව මේ තරම් දේවල් නිරීක්ෂණය කරලා යම් නිගමනයකට එනවනේ. එතකොට ඒක තහවුරු කරගන්න කොහොමද දැන් වෙන කවුරු හරි යවුවත් හරි ඔයා ඔහොම කියනෝ එතකොට කොහොමද මේ නිගමනයට ආවේ මොනවද ඔයා දැක්කේ පදනම මොකද්ද කියාකරක යන්න ඔයා කියලා එතකොට මොකද්ද කියන්නේ ඒකදත් සූත්‍රයේ උපදෙස් දෙනවා එහෙම කවුරු හරි ඇහුවොත් විමර්ශක භික්ෂුව පැහැදිලි කරන්න ඕනෙලු තමන්ගේ නිරීක්ෂණ ගැන. මොන වගේ දේවල්ද? මෙහෙමයි. කියන්න ඕනෙලු මම දැක්ක භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට සංඝයා ගොඩක් ඉන්න තැන ඉන්නෝ සමහර වෙලාවට තනියම ඉන්නවා. ඔව්. ඒ සංඝයා අතරේ විවිධයි ඉන්නවා. සමහරු හරිම යහපත්, සමහරු එච්චර යහපත් නෑ. සමහරුන්ට අනුශාසනා කරන්න ඕන. සමහරු ආමිසයට ලාභ සත්කාරවලට ඇලිලත් ඉන්න පුරුවන්. සමහර එහෙම නැතුව ඇති. ඒත් මම දැක්කා මේ කවුරු හුටියත් බෙදුටම බෙදුටම පහත් කරලා හැලා දකින්නවා මම දැක්කේ නෑ. ඒකෙන් හැමෝටම එක වගේ සලකනවා. ඔව් ඒ වගේම අර කලින් කරපු නිරීක්ෂණවල ප්‍රතිඵලයක් කියන්න ඕන. ඒ කියන්නේ අර බිය ගැන කාරණය. ඒ කොහමද? කියන්න ඕනලු මම භාග්‍යවතුන් වහන්සේගෙන්ම ඇහුවා. නැත්තම් උන්වහන්සේ දේශනා කරනවා මම ඇහුවා. උන්වහන්සේ කියනම මම මේ ඉන්නේ බයෙන් තොරවයි. බයෙන් නෙවෙයි. රාගය ක්ෂය වෙච්ච නිසාමයි මම විතරාගීව කාමයෙන් වැළකීලා ඉන්නේ කියලා. ඒක උන්වහන්සේගේ මුවින්ම අහපු දෙයක් සම්මුඛා සුතං තමන්ම පිළිගත් දෙයක් සම්මුඛා පටිග්‍රහිතං කියලා කියන්න පුරුවන් වෙන්න ඕන. ඒ කියන්නේ තමන් නිරීක්ෂණය කරපු දේවල් වගේම ශාස්ත්‍රඥ වහන්සේ ගැනම කෙලින්ම අහලා දැනගන්න එකත් මේ ක්‍රියාවලිය කොටසක්. අනිවාර්යෙන් මේක හරිම වැදගත් නිකම්ම දුරේ ඉඳන් බලන් ඉන්නව විතරක් නෙවෙයි. ඒකතරව හරිම පුදුම සගතයි නේද? ඒ කියන්නේ තමන්ගේ ශාස්ත්‍රවරයාගෙන් ඔබ වහන්සේ තුළ කිලිටි දේවල් තියෙනවද වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් වීම, ඒකට උත්තර ලැබීම ඇත්තම ඇත්තම සූත්‍රයේ ඒ ගැනත් පැහැදිලිව කියනවා විමර්ශක භික්ෂුව තවදුරටත් තථාගතයන් වහන්සේගෙන්ම කෙලින්ම අහන්න ඕනලු අර කලින් හොයපු දේවල් ගැන. මොනවද අහන්න ඕන? අහන්න ඕන ස්වාමිනී ඔබ වහන්සේ තුල ඇසට පේන කනට ඇහෙන කිලිටි දේවල් සංකීලිට ධම්මා තියනවද? හ්ම්. එතකොට උත්තරේ? උත්තරේ නැහැ. එහෙම දේවල් තථාගතයා තුල නැහැ. හරි. ඊළඟට ස්වාමිනී ඔබ වහන්සේ තුල අර මිශ්‍ර ස්වභාවයන් වීතිමිස්සා ධම්මා තියෙනවද? උත්තරේ නැහැ. එහෙම දේවලුත් තථාගතයා තුල නැහැ. හරි. අන්තිම එක ස්වාමිනී ඔබ වහන්සේ තුල අර ඊතා පිරිසිදු ස්වභාවයන් වෝදාත ධම්මා තියෙනවද? ආ එතනදී උත්තරේ වෙනස් වෙන්න ඇති නේද? ඔව් එතනදී බුදුන් වහන්සේ දෙන උත්තරේ හරිම ගැඹුරුයි. උන්වහන්සේ කියනවා ඔව් එබඳු පිරිසිදු දේ තථාගතයා තුල තියෙනවා ඒක තමයි මගේ මාර්ගය. ඒතම් පතෝ හමස්මි ඒක තමයි මගේ අරමුණ. ඒතං ගෝචරෝ. හැබැයි උන්වහන්සේ තවදුරටත් කියනවා මම ඒ පිරිසිදුකම ගැනවත් තණ්හාවෙන් බැඳිලා ඒකට ඇලිලා නෙවෙයි ඉන්නේ. නෝච තේන තම්මයෝති. ඒක මාර්ගය ඒත් ඒකටවත් ඇලීමක් නෑ. ඔව්. ඒකෙන් කියවනේ සම්පූර්ණ අත්හැරීම ගැන. Tamange පාරිශුද්ධ භාවයටවත් තණ්හාවක් මාන්නයක් නැති බව. මේ වගේ විවෘතව තමන් ගැන කතා කරන්න පුළුවන් ශාස්ත්‍ර කෙනෙක් හම්බ වෙන එක දුර්ලභයිනේ. ඇත්තටම. එතකොට මෙහෙම තමන්ව විමසන්න ඉඩ දෙන විවෘත ශාස්ත්‍ර කෙනෙක්ගෙන් ධර්මය අහන්න යන්නේ එකේ විශේෂ වටිනාකමකුත් මේ සූත්‍රයේ කියනවද? ඕ කියනවා. සූත්‍රයේ කියනවා මෙන්න මේ වගේ ශාස්ත්‍රු කෙනෙක් ළඟට ශ්‍රාවකෙක් ධර්මය අහන්න යන එක අරම සුදුසුයි කියලා. එහෙම ගියාම මොකද වෙන්නේ? එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන තථාගතයන් වහන්සේ ක්‍රමානුකූලව ධර්මයේ දේශනා කරනවා. මුලින් සරල දේ ඉඳන් ටික ටික ගැඹුරු දේට උත්තර උත්තරින් හරිම රසවත් විදියට පණීත පණීතං පින්පව් හොඳ නරක පැහැදිලිව බෙදලා දීලා කන්‍ය සුක්ඛ සප්පටි භාගං. හ්ම්. ශ්‍රාවකයා නිකම් අහන්න ඉන්නවද? නෑ. ශ්‍රාවකයා ඒ අහන ධර්මයක් නිකම්ම පිළිගන්නේ නෑ. එයා ඒකත් නෝනින් විමසනවා, අභිඥාය. තමන්ගේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙම තේරුම් ගනිද්දී ශ්‍රාවකයාට ධර්මයේ යම්කිසි නිශ්චිත තැනකට එන්න පුළුවන් වෙනවා යම් අවබෝධයක් ලබනවා ධම්මේසු නිට්ටං ගච්ඡති ආ ඒ කියන්නේ අර මුලින් විමර්ශනය කරලා ශාස්ත්‍රු ගැන ඇති කරගත්ත විශ්වාසය දැන් ධර්මය අහලා ඒකත් විමසලා තව ශක්තිමත් වෙනවා හරියටම අන්න එතකොට තමයි නියම පැහැදීම පසීදති ඇති වෙන්නේ කා කෙරෙහිද ශාස්ත්‍රුන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ නියත වශයෙන්ම සම්මා සම්බුද්දයි. ධර්මයේ ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරිම මනවින් දේශනා කරලා තියෙන්නේ ස්වාක්කාතෝ. ඔව්. සංඝයා ගැන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හරිම යහපත් මාර්ගයක ගමන් කරන්නේ සුපටිපන්නෝ කියලා. ඒ කියන්නේ තුනුරුවන් කෙරෙහිම අචල ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඒත් ඒකත් අර විමසීම උඩම පදනම් වෙන්නේ. ඔව්. නිකම්ම මම අදහනවා කියන එක නෙවෙයි. එතකොට අර කලින් වගේම කවුරු හරි මේ ශ්‍රාවකයාගෙන් ඇහුවොත් ඔබ ওই තරම් පැහැදීමකින් ඉන්නේ කොහොමද? මොකක්ද හේතුව කියලා. එයා මොකක්ද කියන්නේ? හරිම පැහැදිලි. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම, තමන්ගේ අවබෝධය තමයි පදනම. අන්න ඒක තමයි කාරණේ. මේ විදිහට මේ විස්තර කරපු ආකාරයට ආකාර, වචන, පද, අර්ථ, ව්‍යංජන ඔස්සේ ගිහිල්ලා කෙනෙකුට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇතිවෙරව නම් ඒ ශ්‍රද්ධාව නිකම්ම මතුවෙලා යන්නේ නැහැ. ඒක මුල් බැහැ ගන්නවා මූලජාතා හිතේ ස්ථිරව පිහිටනවා පතිෂ්ඨිතා අන්න ඒ වගේ ශ්‍රද්ධාවකට තමයි කියන්නේ ආකාරවති ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ ආකාර සහිත හේතුඵල සහිත ශ්‍රද්ධාව. ඒකේ ලක්ෂණ මොනවද? අනිත් ශ්‍රද්ධාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රධානම දේ තමයි ඒක දැකීම. ඒ කියන්නේ අවබෝධය මුල් කරගෙන තියෙන දස්සන මූලික. නිකම් අහලා දැනගත්ත දෙයක් නෙමෙයි, Tamanma දැකපු තේරුම් ගත්ත දෙයක්. හරි. ඒ නිසා ඒක හරීම ශක්තිමත්, දල්හා. ලේසියෙන් කඩන්න බෑ. කඩන්න බෑ කිව්වේ. ඒ කියන්නේ වෙන කවුරු හරි ඇවිල්ලා ඒ කියන්නේ ශ්‍රමණේක් බ්‍රාහමණේක් දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මෙක් කවුරු ඇවිල්ලා කිව්වත් නෑ නෑ ඔරි ශාස්ත්‍රය එහෙම කෙනෙක් නෙමෙයි ওই ධර්මයේ වැරදි කියලා ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න බෑ අසංහාරියා ඇයි මොකද ඒ ශ්‍රද්ධාව පදනම් වෙලා තියෙන්නේ අනුන්ගේ මතයක් උඩ නෙවෙයි තමන්ගේම නුවණින් කරපු විමර්ශනයක් සහ අවබෝධයක් උඩ. ඒක තමන්ගේම අත්දැකීමක්. ඒකෙන් පැහැදිලි බුදුදහම කියන්නේ අන්ධ භක්තියක් නෙවෙයි ඇත්තම තමන්ගේම බුද්ධිය පාවිච්චි කරලා හේතුඵල හොයාලා බලලා තහවුරු කරගන්න ඕන දෙයක් කියන එක. හරියටම බුදුන් වහන්සේම අවසානයේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ගැන ධර්මයට අනුව කරුණු සොයා බලන්න ඕන. ධම්ම සමන්නේසනා මේ විදිහටයි. එහෙම හොයලා බලනකොට තථාගතයන් වහන්සේව ඇත්තැති සැටියෙන් දකින්න පුරුවන් වෙන්නේ ධම්මතාසු සමන්නිට්ඨෝ හෝති මේ විදිහටයි කියලා. භික්ෂුන් මේක පිළිගත්තද? ඕ සූත්‍රයේ අවසානයේ කියනවා භික්ෂුන් වහන්සලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ කාරණෙන් හරිම සතුටු වුණා. අත්තමනා හේසු ඒක අනුමෝදන් වුණා. අබිනන්දුන්ති කියලා. එහෙනම් මේ සම්පූර්ණ විස්තරයෙන් අපිට පැහැදිලිවම තේරෙනවා විමංශක සූත්‍රය කියන්නේ නිකම්ම අහගෙන ඉඳලා විශ්වාස කරන ක්‍රමයක් නෙවෙයි පියවරෙන් පියවර හරිම ක්‍රමානුකූලව තමන්ගෙම නුවණින් නිරීක්ෂණය කරලා ප්‍රශ්න කරලා අවශ්‍ය නම් ශාස්ත්‍රගෙන්ම අහලා ඊට පස්සේ ධර්මයත් ඒ විදිහටම විමසලා අන්න ඒ විදිහට ලබන අවබෝධය මත ගොඩනැගෙන හේතුඵල සහිත අචල ශ්‍රද්ධාවක් ගැනයි මේ කියන්නේ. ඒක තමයි සාරාංශය. ආකාරවති ශ්‍රද්ධාව. ඒක ඇත්තටම අපේ එදිනෙදා ජීවිතයටත් හරිම වැදගත් පාඩමක් නේද? අපි කොච්චර දේවල් කොච්චර මිනිස්සු ගැන නිකම්ම හන දේවලින් මතු පිටින් පීන දේවල් වලින් විනිශ්චය කරනවද? ඔව් ඒක හිතන්න ඕන කාරණයක්. මේ සූත්‍රයේ තියෙන විමර්ශනශීලී ප්‍රවේශය යමක් ගැන නිගමනයකට එන්න කලින් තොරතුරු හොයලා තමන්ගෙම නෝනින් කල්පනා කරලා බලන්න ඕන කියන එක මතක් කර දෙනවා. අනුන් කියන පලියට පුලිගන්නේ නැතුව තමන්ගේම අත්දැකීමෙන් තමන්ගෙම විමසීමෙන් යමක් තහවුරු කරගැනීමේ වටිනාකම තමයි මේකෙන් ඉස්මතු වෙන්නේ. ඒක ඇත්ත. හරිම වටිනා සාකච්ඡාවක්. ඔව් ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේලා ඒ දේශනාවෙන් සතුට වෙලා සාදුකාර දුන්නා වගේ මේ ගැන දැනගෙන ලැබීමත් සතුටක්.